දොඩම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද පොහොල්වැල්ලේ සාරද ස්වාමීන් වහන්සේයි. සමන්තා චක්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 උද්දේශ විභංගම් වෝ භික්ඛවේ දේසිස්සාමි තං සුනාත සාදුකං මනසි කරෝත වාසිස්සාමි තී වන්දනීය පූජනීය ගරුතර මහා සංඝ රත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි අපේ ජීවිතවල ගෙවිගේ අතීතයේ සහ ගෙවිගේ අතීත ආත්ම භවයන් ගත්තට පස්සේ ඒ ආත්ම භවයන්ගේ අපි හැසිරුණු ආකාරයත් මේ ජීවිතය තුළ අපි අතීතයේ හැසිරුණු ආකාරයත් කියන මේ දෙආකාරයම හේතුලා තමයි වර්තමාන මානසිකත්වයේ තුල සතුට හරි දුක හරි උපදින්නට ප්‍රධාන වශයෙන්ම හේතු කාරණා බලපාන්නේ උදාහරණයක් වශයෙන් සංසාරගත ජීවිතයේ සමහර අය කරපු අකුසල කර්මවලට වර්තමාන මානසිකත්වය තුළ දුක් උපදින විදිහේ පරිසරයන් සකස් වෙලා තියෙනවා. සමහර අය සංසාර ගමනේ කරගත් කුසල කර්මයන් හේතු වෙලා වර්තමානයේදී ඒ අයට හිතේ සතුට උපදින පරිසරයන් සකස් වෙලා තියෙනවා. තවත් සමහර අයට මේ ජීවිතයේ තුළ සිදු කරගත් සමහර අකුසල කර්ම නිසා වර්තමානයේ දුක් සහගත පරිසරයක් ගොඩනැගිලා තියෙනවා. සමහර අයට මේ ජීවිතේ කරගත්ත කුසල කර්මයන් නිසා යහපත් පැවැත්ම මුල් කරගෙන වර්තමානයේ සතුටුදායක පරිසරයක් සකස් වෙලා තියෙනවා. ඒ කොහොම වුණත් අපේ ජීවිත ගමන, සසර ගමන ඒ විදිහට අපි කායික වාචික මානසිකව සිදු කරන විවිධ කර්මයන්ට කුසල අකුසල කර්මයන්ට අනුකූලව තීරණය වුණත් අපිට පුළුවන්කමක් තියෙනවා මේ කර්මය අභිභවා යන්න. නැවත දුකක් ඇති නොවෙන්නත්, නැවත සතුටක් ඇති නොවෙන්නත්, දුක සතුට දෝලණය වෙන සසර ගමනක් සකස් නොවෙන්නත් කර්මය ෂේ වෙන්න ඕන. අනේ කර්මය ෂේ කරගන්න, කර්මය අභිභවා යන්න අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා තථාගත ශාසනය තුලින්. ඉතින් තථාගතයන් වහන්සේ මේ සකස් කළ ශාසනයේ තියෙන ඒ ප්‍රබල ගුණය කර්මයේ බව අභිභවා ගිහිල්ලා කර්මක්ෂය ඥානපව උපදවාගෙන දුක සතුට නැති නිර්වාණය කියන ස්වභාවය සාක්ෂාත් කරගන්නට මේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ ජීවිතයට එකතු කර ගැනීම තුළින් අපිට ඊටාම නිදහස් සුවදායි තත්ත්වයකට පත් වෙන පුළුවන්කමක් තියෙනවා. ඉතින් නුවණැති අය මොකද කරන්නේ? ඒක තේරුම් අරගෙන අන්න ඒ දේ කරගන්නට තමන් ජීවිතේ මෙහෙවනවා. අද දවසේ අපිට දේශනා කරන්න තියෙන්නේ එවැනි දෙයක් ගැන කතා කරන සූත්‍ර ධර්මයක්. පිරිසිඳ දැකීම කියන එක. මේ ලෝකය මේ පංච උපාදානස්කන්ධ ධර්මය මේ කාම ලෝකාදිය පිරිසිඳ දැකීම තුළ මේ පංච පාදානස්කන්ධ ධර්මාදී ඇසුරු කරගෙන උපදින කුසල අකුසල ස්වභාවයන් පවා පිරිසිදු දැකීම තුළ අපි කොහොමද මේ සසරෙන් ගැලවෙන්නේ කියලා තමයි මේ සූත්‍ර දේශනාව තුළ පින්නන්ති සාකච්ඡා වෙන්නේ. සූත්‍ර දේශනාවේ නම උද්දේශ විභංග සූත්‍රය. උද්දේශ විභංග සූත්‍රය කියන්නේ මාත්‍රිකා සහ ඊළඟට මේ මාත්‍රිකා විස්තර වශයෙන් දේශනා කළා කියන අර්ථය තමයි උද්දේශ විභංග කියලා කියන්නේ. එතකොට මේ දේශනාව තුළ අඩංගු වෙලා තියෙන්නේ මේ සංසාර ගමන තුළ අපේ හිත කුසල අකුසල වශයෙන් වැඩ කරන ආකාරයත් ඒ කුසල අකුසල ධර්මෝස්සේ වැඩ කරන හිත කිසිවක් ඇසුරු නොකරන මට්ටමකට ගන්න ආකාරයත් කුසල අකුසල ධර්මෝස්සේ වැඩ කරන හිත විඥාණය කිසිම කුසල අකුසල ධර්මයක් ඔස්සේ වැඩ කරන්නේ නැති තත්යකට එහෙම නැත්නම් මේ සංසාරෙන් නිදහස් වෙන්නට හේතුන විඥාණයෙන් නිදහස් වෙන්නට හේතු වෙන වැඩ පිළිලක් ගැන තමයි මේ දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරලා තියෙන්නේ. එදා තථාගතයන් වහන්සේ වැඩ වාසය කළේ ජේතවනාරාමේ ස්වාමින් වහන්සේලා සමග වැඩ වාසය කළේ පිළිදි බුදු පියාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට සිහිපත් කරනවා උද්දේශ විභංගම්බෝ භික්කවේ දේසිස්සාමි තං සුනාත සාදුකම් මනසිකරෝත භාසිස්සාමි इति පින්නත් මහණෙනි ඔබලාට උද්දේශය සහ විභංගය දේශනා කරමි එය අසන්න මනවින් මෙනෙහි කරන්න බුදු පියාණන් වහන්සේගේ දේශනාවල නිරන්තරයෙන්ම සිද්ධ වෙච්ච කතා වෙච්ච වචනයක් තමයි පින්නත් මේ තන් සුනාත සාදුකම් මනසිකරෝත කියන එක. ඒ අසන්න මනවින් මෙනෙහි කරන්න කියන කාරණාව. අපේ ජීවිතයේ තුල නැවත නැවත නැවත නැවත සනිටුහං කරගත යුතු බුද්ධ වචනයක් තමයි මේ සාදුකම් මනසිකරෝත. මනවින් මෙනෙහි කරන් කියන කල්පනාව කාරණාව. පිටදී බලන්න තමන්ගේ ජීවිතේ වාර කීයක් නම් බනහලද? වාර කීයක් තමන්ගේ ජීවිතේ බනහලද? වාර කීයක් තමන්ගේ ජීවිතේ ධර්ම පුස්තක හදාරලා ඇද්ද? ඒ හදාරපු දේවල් සහ අසපු දේවල් සාදුකම් මනසිකරෝත. අපි මොකද කරන්න ඕන? මනවින් නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. ඒව මෙනෙහි කලේ නැත්නම් හිතේ ධාරණය වෙන්නේ නැහැ. ධාරණය උන් නැත්නම් ඒක නැවත නැවත ආවර්ජන වෙන්නේ නැහැ. ආවර්ජන වෙන්නේ නැත්නම් අවශ්‍ය තැන්වලදී අපිට ගැටලුකාරී තැන්වලදී විසඳුමකට යන්න බැරි වෙනවා. උදාහරණයක් ගත්තොත් දැන් අසුබ භාවනාව ගැන යම් කිසි කෙනෙක් හොඳට ශ්‍රවණය කරනවා. අසුබ භාවනාව ගැන අසුබ කර්මස්ථානය ගැන යම් කිසි කෙනෙක් හොඳට ශ්‍රවණය කරනවා. හැබැයි මෙයා ඒක ශ්‍රවණය කරාට ඒ දේශනාවෙන් පස්සේ සාදුකම් මනසිකරවත නැවත නැවත යහපත් විදියට මනවින් ඒකට කල්පනා කළේ නැත්තම් මොකද වෙන්නේ? අර ඇතිවෙච්ච අසුබ සංඥාව පිරිහිල යන පටන් ගන්නවා. මානසිකාරයෙන්වත් මෙනෙහි කිරීමෙන් තමයි පිරිහිල යන්නට පුළුවන් මේ යහපත් සංඥා යහපත් විදර්ශනාත්මක හැඟීම් බලවත් කරගන්නේ. එතකොට යම්කිසි කෙනෙක් අසුබ කර්මස්ථානය ගැන යම්කිසි දේශනාවක් අහලා එයා භාවනා වශයෙන් සහ සාමාන්‍ය ජීවිතය තුළ ඒ අසුබ සංඥාව නැවත නැවත උපදින විදිහට මානසිකාර කළොත් තමයි දිගින් දිගට දිගින් දිගට එයාගේ රාගය ප්‍රහාණය කරවන තරම් හේතුන මට්ටමකට අසුබය වැඩෙන්නේ. එනිසා අපේ මේ ලෝකයේ තුල ජීවත් වෙන දහම තුල හික්මෙන්න ආස කරන කැමැති බොහෝ අයට තමන් බලාපොරොත්තු වෙන මට්ටම් වලට එන්න බැරි වෙලා තියෙන්නේ බණ අහනවා දහම් පුස්තක කියවනවා නමුත් ඒ තුල අඩංගු දේ ඒ වෙලාවට ඇහුවට ඒ වෙලාවට හැදෑරුවට ඒ සිද්ධ වලින් පස්සේ මෙනෙහි කරන්නේ නැහැ කල්පනා කරන්නේ නැහැ උදාහරණයක් විදිහට ගත්තොත් දැන් යම් කිසි අවස්ථාවක අපි හිතමු දැන් ආදරය කියන හැඟීමේ අනිත්‍ය ස්වභාවය ගැන යම් දේශනාවක් අහන්න ලැබුණා කියලා. මේ ආදරය කියන්නේ හැඟීමක්, ඒ හැඟීම හේතුන් නිසා හටගන්න එකක්. ඒ අදාළ හේතු අදාළ පරිසරය නැත්තම් මේ හැඟීම උපදින්නේ ආදී වශයෙන් ඒ හැඟීමේ තියෙන අනිත්‍ය ස්වභාවය ගැන දේශනාවස්ත්‍රවලේ කළා කියමු. හැබැයි මෙයා මේ දේශනාවෙන් පස්සේ ගැන මෙනෙහි කරන්නේ නැත්තම් තමන්ගේ තේ ආදරයක් උපදිනකොට ඒකේ අනිත්‍ය ස්වභාවය පිරික්ස පිරික්ස බලන්නේ නැහැ. බාහිර අයගේ ජීවිතේකුණත් ආදරයක් ප්‍රකට වෙද්දී ඒ වගේ අනිත් ස්වභාවය නැවත නැවත මෙනෙහි කරන්නේ. ඉතින් මෙයාට මොකද වෙන්නේ එතකොට? අර අර ධර්ම ශ්‍රවණය තුන ඇතිවෙච්ච අර ආදරය කියන හැඟීමේ අනිත්‍ය සංඥාව පිරිහිලා යනවා. මෙයා හිමීට ආපහු මොකද වෙන්නේ? ආදරය නිත්‍යයි කියන හැඟීමට තල්ලු වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? එයා නැවත නැවත අර වගේ හැඟීම් වලට අහු වෙන පටන් ගන්නවා. අහු වෙනකොට දුක් විඳින්න වෙනවා. ඒ නිසා පින්න තමන්ගේ ජීවිතයෙන්ම බිල බලන්න මේ මේ බුද්ධ වචනේ අපේ ජීවිතේට හරියට ගත්තේ නැති නිසා සාදුකම් මනසිකරොත මනවින් මෙනෙහි කරන්න. දැන් ව්‍යාපාදයේ හෙවත් තරහ හට ගන්න අයට මෛත්‍රී භාවනාව කරන්න කියනවා. ඉතින් මෛත්‍රී භාවනාව පිළිබඳ යම්කිසි ධර්ම දේශනාවක් ශ්‍රවණය කරලා හරි පතපොතකින් හදාරලා හරි මේ මෛත්‍රී හිත ඇති කරගන්න විදිය දැනගන්නවා. නමුත් ඒවා හොඳට මෙනෙහි කරන්නේ අපි තුම් දැන් බුදු පියාණන් වහන්සේ දේශනා කළ තියෙනවනේ ඔය ආඝාත පටිවිණය වගේ සූත්‍රවල යමෙක් ගැන Tamanට ආඝාතයක් ව්‍යාපාදයක් තියෙනවා නම් ඒ ව්‍යාපාද දුරු කරන්නට අන් අයගේ කායික යහපත් පැවැත්ම එහෙම නැත්නම් වාචික යහපත් පැවැත්ම අන් අයගේ මානසික යහපත් පැවැත්ම ආදී වශයෙන් මානසිකාර මෙනෙහි කරන්න කියලා. දැන් යම් කෙනෙක් ඕ සූත්‍රය ජීවිතේ වාර කිහිපයක් ඇහුවත් ඒ දේශනාවෙන් පස්සේ තමන්ට ආඝාතයේ උපදින්නට හේතු වෙන අයගේ හොඳ දකින්න නැත්නම් ඒ හොඳ දැක දැක ඉන්න නැත්නම් ඒ හොඳ දැක දැක දවස ගෙවන්න නැත්නම් එයාගේ ආඝාතය දුර වෙන්නේ නැහැ. ඒ නිසා මේ ශාසනය මෙනෙහි කිරීම මතය පින්නට ජය ගන්න පුළුවන්. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය කියන්නේත් ඒකනේ. යෝනිසෝ මනසිකාරය කියන්නේ ධර්මයට අනුකූලව සිදු කරන මෙනෙහි කිරීම. ඒ යෝනිසෝ මනසිකාරයෙන් තමයි කෙනෙකුට ආශ්‍රව ඡේවීන් පවා සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ සාදුකම් මනසිකරෝත කියන එක නම් හොඳට හිතට අරගෙන මොකද කරන්න ඕන මේ දේශනාවලින් පස්සේ වුණත් ඒ දේශනාවල අඩංගු වෙලා තිබ්බ සාරය දහම් කාරණා නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න ඕන අපිට යහපත් විදියට මෙනෙහි කරලමයි පින්නත් මේ ගොඩ යන්න පුළුවන් වෙන්නේ. යහපත් විදියට මෙනෙහි කරලමයි ගොඩ යන්න පුළුවන් වෙන්නේ ඒක හරි අමාරුයි. හරියට අගාධයකට වැටුණු කෙනෙක් අගාධයෙන් ගොඩ එන්න දරන වෑයමක් වගේ. අගාධයකට වැටුණු කෙනෙකුට අගාධයකින් ගොඩ එනවා කියන එක ලේසි නෑනේ. ටිකක් නගිනවා ආපහු පස් පල්ලෙහාට වැටෙනවා ආපහු උත්සාහ කරනවා ලොකු වීර්යයක් ගන්න එපයි. අන්න ඒ වගේ තමයි මේ අහන දෙයක්, බලන දෙයක් නැවත නැවත නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මේ සංසාර අගාධයෙන් ගොඩ එන්න උත්සාහ කරනවා කියන එකත් මේසි පහසු දෙයක් නෙවෙයි හැබැයි කරන්න පුළුවන් දෙයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙතනදී මේ ස්වාමීන් වහන්සේට දේශනා කරනවා මෙන්න මේ මාතෘකා සහිත මෙන්න මේ විස්තර මේ දහම් කාරණා ටික හොඳට මනසිකාර කරන්න කියනවා හොඳට අහගෙන. මොකද්ද බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ? පින්වත් මහණෙනි මේ ලෝකයේ තුල යම්කිසි භික්ෂුවක් ඉන්නෝ නම් පිරිසිඳ දකින දැන ගැනීමට එහාගේ දැක ගැනීමත් ඥානතෝ පස්සතෝ කියලා කියන්නේ. යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා මේ ලෝකයා මේ ලෝකයා පිළිසිඳ දකිනවා. පංචස්කන්ධ ලෝකාදිය පිළිසිඳ දකිනවා. මේ පංචස්කන්ධ ලෝකාදිය පිළිසිඳ දකින මේ භික්ෂුවය සඳහන් කරනවා බාහිර අරමුණු හමුවේ අවික්ෂිප්ත වූයේ. මේ පංචස්කන්ධාදී ලෝක ධර්මතාවයෝ පිළිසිඳ මනාව දැකගත් යම් භික්ෂුවක් ඉන්නවනම් බාහිර අරමුණු හැමුවේ වික්ෂිප්ත වෙන්නේ නැහැ කියනවා. ඊළඟට දේශනා කරන නොවිසුරුනේ. මෙයා බාහිර අරමුණු හමුවේ යාලිත විසිරීලා යන්නේ නැහැ. ගෝචර අධ්‍යාත්මේ නොපිහිටියේ. එයාගේ චිත්තසංතානය ගෝචර අධ්‍යාත්මේ පිහිටලත් නැහැ. ඊළඟට දේශනා කරනවා උපාදාන වශයෙන් නොගෙන සෘෂ්ණා වශයෙන් නොගෙන පීඩාවටපත් නොවන මානසික මට්ටමකටපත් වෙනවා කියලා. බලන්න මේ පංචස්කන්ධ ධර්මයේ යම් කිසි කෙනෙක් පිරිසිඳ දකිනවා නම් බලන්න පළවෙනි කාරණා තමයි බාහිර අරමුණු හැමුවේ මෙයා වික්ෂිප්ත වෙන්නේ නැහැ. ඊළඟට එයා විසිරිලා යන්නේ නැහැ එයාගේ හිත. ඊළඟට එයාගේ හිත ගෝචර අධ්‍යාත්මයේ තුල තණ්හා දෘෂ්ටි වශයෙන් බැසගන්නේ නැහැ. ඊළඟට උපාදාන වශයෙන් නොගෙන තෘෂ්ණාව වශයෙන් නොගෙන ජීවත් වෙන්න පුළුවන් මට්ටමකට මෙයාපත් වෙනවා. ඊළඟ බුදුන් වහන්සේ දේශනා කරන මෙන්න මේ විදියට බාහිර අරමුණු වල යම් කිසි කෙනෙක් වික්ෂිප්ත වෙන්නේ නැත්නම් විසිරලා යන්නේ නැත්නම් ගෝචර අධ්‍යාත්මය යාගිත පිහිටන්නේ නැත්නම් උපාදාන වශයෙන් ගන්නෙත් නැත්නම් තෘෂ්ණාවෙන් පීඩිත තත්යකටපත් වෙන්නේ නැත්නම් ජාති ජරා මරණ කියන දුක්ඛ තත්යයන්ගෙනුත් අනිකුත් සියලුම දුක්ඛයන්ගේ හට ගැනීම කියන ස්වභාවයන්ගෙන් මෙයා මිදුණු කෙනෙක් බවට පත් වෙනවා කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. බලන්නේ කාරණා පින්නති මේ ලෝකයේ තුල යම් කිසි කෙනෙක් මේ ස්කන්ධ ධර්මාදිය පිරිසිඳ දැක්කනම් එයා බාහිර අරමුණු හැමුවේ වික්ෂිප්ත වෙන්නේ නැහැ විසිරීලා යන්නේ නැහැ ඊළඟට ගෝචර අධ්‍යාත්මයේත් එයා තණ්හා උපාදාන වශයෙන් බැස ගන්නෙත් නැහැ ඊළඟට මේ විදිහට උපාදාන වශයෙන් තණ්හා වශයෙන් නොගෙන පීඩාවටපත් නොවන කෙනෙක් බවට පත් වෙන මෙන්න මෙයා සියලුම ජාති ජරා මරණ ආදී දුක්ඛ ස්වභාවයන්ගේ හට ගැනීමෙන් නිදහස් වෙනවා. එහෙම නැත්නම් එයා සසර දුක අවසන් කරන කෙනෙක් බවට පත් වෙනවා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළා. හුනස්නෙන් නැගිටලා බුදුරජාණන් වහන්සේ විහාරයකට වඩිනවා. ඉතින් මේක මෙතන හිටපු ස්වාමීන් වහන්සේලාට ටිකක් බර කතාවක්. පිරිසිදු දකින භික්ෂුන් වහන්සේට බාහිර අරමුණු හැම වෙලේ වික්ෂිප්ත වෙන්නේ නැහැ ඊළඟට විසිරීලා යන්නේ නැහැ ගෝචර අධ්‍යාත්මයේ පිහිටන්නේ ආදි වශයෙන් මේ කියපු කාරණා ටික මේ සාමිද්ධාසන ටිකක් බරයි මේ සාමිද්ධාසන මොකද කරන්නේ මහා කච්චායන සාමිද්ධාසය හමු වෙන්න යනවා මහා කච්චායන සාමිඥාන්සේ හමු වෙන්න ගිහිල්ලා මේ කාරණාව ඉදිරිපත් කරනවා. තථාගතයන් වහන්සේ මෙන්න මෙහෙම කාරණා කිහිපයක් උද්දේශ يعني මාතෘකා වශයෙන් විස්තර වශයෙන් මෙන්න මෙහෙම දේශනාවක් සිද්ධ කළා. ස්වාමීන් අපිට මේක නොබර විදිහට, ඒ කියන්නේ බරක් නොවන විදිහට, සරල විදිහට පහදලා දෙන්න කියලා. ඉතින් ඇත්තට අපේ ජීවිතේට උනත් යම්කිසි කෙනෙක් යම්කිසි දහම් කාරණාවක් එහෙම අපෙන් අහගන්න එන මොහොතකුණා. يعني ඔබ අප අපි දෙගොල්ලගෙන්ම යම්කිසි කෙනෙක් දහම් කාරණාවක් දැනගන්නට විමසන්නට එන වෙලාවකුණත් අපිට මෙන්න මෙතනදී මේ මහා කච්චාන ස්වාමීන් වහන්සේගේ හැසිරීම ලොකු ආදර්ශයක් දෙනවා. මහා කච්චාන ස්වාමීන් වහන්සේ එතකොට සිල් පිළිසිබියාපත් මහ රහතන් වහන්සේ නමක්. තථාගතයන් වහන්සේ විසිනුත් වර්ණිත ඒ කියන්නේ වර්ණාවට භාජනය වුණු උතුමන් වහන්සේ නමක්. මේ උතුමන් වහන්සේගෙන් තමයි මේගෙන් තමයි මේ කාරණා කියලා විමසන්නේ. එතකොට උතුමන් වහන්සේ සිහිපත් කරනවා ඇවැත්නි යම් කිසි කෙනෙකුට හරය අවශ්‍යයි. හරයක් කියන්නේ ශාකයක ශාල වෘක්ෂයක අරටු අවශ්‍ය කෙනෙක්. යම් කිසි දෙයකට. හරය අවශ්‍ය කෙනෙකු විශාල වෘක්ෂයක් ළඟට ගිහිල්ලා මෙයා මුලක් ඉක්ම ගිහිල්ලා කඳක් ඉක්ම ගිහිල්ලා කොළවල හරයක් හොයනවා නම් කොළවල අරටුවක් හොයනවා නම් අන්න ඒ වගේ දෙයක් කියන ඔබ වහන්සේලා මේ ප්‍රශ්නේ මගෙන් අහලා සිද්ධ කරන්නේ. හරය අවශ්‍ය කෙනෙක් මුල ඉක්මවල ගිහිල්ලා කඳ ඉක්මවල ගිහිල්ලා කොළවල හරය අරටෝ හොයනව නම් ඒ වගේ දෙයක් කියන ඔබ වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් මේක නැවත විමසන්න නැතුව මගෙන් ඇහිල්ලා විමසන එකෙන් සිද්ධ කරන්න කියලා. බලන්න උන්වහන්සේ තාම නිහතමානීව තමයි මේ වෙලාවේ හැසිරුනේ. ඉතින් නැවැත්නි වාඩි වෙන මං කියලා දෙන්නම් මං දන්නෝ ඔය ගැන බුදු පියාණන් වහන්සේටත් වඩා මට ඕක විස්තර කරලා දෙන්න පුළුවන් ආදී වශයෙන් එහෙම අර දේවදතු ස්වාමීන් වහන්සේලා වගේ වැනි தත්යකටපත් වෙන්නේ නැතුව එතනදිත් උතුමන් වහන්සේගේ නිහතමානී භාවයම ප්‍රකටුනේ. අපේ ජීවිතවලත් ඕක තියෙන්න ඕනේ. ධර්මයේ දැනගන්නකොට ධර්මයේ දැනගැනීමත් එක්ක එකතු වෙනවා මානෙය කියන අකුසල ධර්මය. ඒ සංසාර දෝෂ සංසාර ගති වලට අනුකූලව උපදින්නේ. එතකොට මොකද වෙන්නේ? යම් කිසි කෙනෙක් දහම් කාරණයක් අහන්න ආවට පස්සේ ඇතුණාන්ති උද්දාමයක් ඇති වෙනවා. ඇතුණාන්ති උද්දාමයක් ඇති වෙලා මොකද වෙන්නේ? අමූතුම විදියකට තමන් කටයුතු කරන තත්යකටපත් වෙන්න පුළුවන්. එතකොට එහෙම නැතුව අපිට පුළුවන් නම් අපිටත් වඩා ගන්න කෙනෙක් ළඟට එයාව යොමු කරන්න. අන්න ඒක ලොකු නිහතමානීකමක්. මේ උතුමන් වහන්සේත් එහෙමයි කරන්නේ තමන්ට වහන්සේට වඩා දහස් ගුණයක අවබෝධයක් තියෙන ලෝක අවබෝධයක් තියෙන තථාගතයන් වහන්සේගෙන් අහන්න තු ඇයි මේ මගෙන් විමසන්නේ කියලා තමයි ස්වාමීන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලාගෙන් විමසන්නේ. එතකොට භික්ෂුන් වහන්සේලා දේශනා කරනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ තථාගතයන් වහන්සේ විසින් වර්ණනාවට පත් කරන ලද භික්ෂුන් වහන්සේ නමක්. බුදුරජාණන් වහන්සේගෙන් විමසන තිබ්බනම් අපට හොඳයි. නමුත් මේ වෙලාවේ උන්වහන්සේ වෙහෙසටපත් කරන්න කැමති නැහැ. අපි ඔබ වහන්සේගෙන් මේ ගැන දැනගන්න කැමතියි. ඉතින් ඊට පස්සේ මොකද කරන්නේ? මහා කච්චාන ස්වාමීන් වහන්සේ මේ උද්දේශ විභංග සූත්‍රය තුල බුදු පියාණන් වහන්සේ දේශනා කළ කාරණා විස්තර කරන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ දැන් දේශනා කළානේ පින්නතේ බාහිර අරමුණේ විඥාණය අවික්ෂිප්ත වෙනවා කියලා. එන බාහිර අරමුණේ බාහිර අරමුණ හමුවේ විඥානයේ වික්ෂිප්ත වික්ෂිප්ත වෙන්නේ කියලා. පළමුවෙන්ම මේ සාමින් වහන්සේ මහා කච්චන සාමින් වහන්සේ විග්‍රහ කරන්නේ බාහිර අරමුණු අරමුණේ විඥාණය වික්ෂිප්ත වෙනවා කියන්නේ මොකද්ද කියලා. විසිර යනවා කියන්නේ මොකද්ද කියලා. බලන්න විග්‍රහ කරන්න හැටි යම්කිසි භික්ෂූන් වහන්සේ නමකට රූපයක් දැකලා ඒ රූපයේ නිමිති අනුව ගිය විඥානයක් වේද? අන්න එක හරිම වටින කොටසක්. දැන් අපි දන්නවනේ පින්නත්නේ දැන් හිතෙහි ස්වභාවය තමයි අරමුණු කිරීම කියන කාරණාව. රූප අරමුණු කරනවා, ශබ්ද අරමුණු කරනවා, ගන්ධ අරමුණු කරනවා. දැන් උදාහරණයක් ගත්තොත් අපි දැන් රූප වාහන ඉදිරියේ එහෙම වාඩි වුණොත් රසවත් ආහාරයකුත් අතේ තියාගෙන ඒ වෙලාවට හිතේ අරමුණු වීමේ වේගය රූප වාහිනියේ රූප අරමුණු කරනවා. ඊට පස්සේ ශබ්ද අරමුණු කරනවා. ඊළඟට ආහාරයේ රස අරමුණු කරනවා. ඊළඟට වාඩිලා ඉන්නේ සුවපහසු ආසනයක නම් ඒ සුවපහසු ආසනයේ සුවපහසු බව අරමුණු කරනවා. ඒ වගේ මේ සිද්ධි වෙන අතරේ අතීත රූප වාහිනියේ පෙන්වන දෙයක් එක්ක අතීත සිද්ධි අරමුණු වීමකුත් වෙන්න පුළුවන්. ඒ රසවත් ගීතයක් ආදර ගීතයක් හරි ගියොත් ඒ ඒ ගීතයට අදාළ අතීත යම් යම් සිද්ධි අරමුණු වෙන්නත් පුළුවන්. එතකොට අපි එක මොහොතක අපි කරන කටයුත්තක් තුළ රූප අරමුණු වෙනවා, ශබ්ද අරමුණු වෙනවා, ගන්ධ අරමුණු වෙනවා, රස ආදී විවිධ දේවල් අරමුණු වෙන්න පුළුවන්. මෙතන සඳහන් කරන්නේ ඇසින් රූදක රූ නිමිති අනුව ගියේ. දැන් සමහර දේවල් අරමුණු වුණාට පස්සේ අන්නේ අරමුණු වෙච්ච දේ පිටිපස්සේම නැවත නැවත හිත වැඩ කරන්න පටන් ගන්නවා. දැන් අපි හිතමු දැන් බස් රථයක යද්දී අංකසි ස්ත්‍රී රූපයක් අරමුණු වුණා කියලා. ඒක බාහිර රූපයක් අරමුණු වුණා. ඊට පස්සේ බස් රථයෙන් බැහැලා යද්දිත් මොකද වෙන්නේ? අර රූපේම අරමුණු වෙනවා. දැන් මේ සායනාංශ දේශනා කරන්නේ ඇසින් රූ දැක රූ නිමිති අනුව ගිය. අන්න බලන්න. බස් රථයේ යද්දී අර රූපයක් දැක්කා. ඊළඟට ඒ නිමිත්තේ අරමුණු අනුව මොකද වෙන්නේ? ඔන්න විඥානයේ නැවත නැවත නැවත නැවත පහළ වෙන පටන් ගන්නවා. ඇතින් රූදක රූ නිමිතින් අනුවගිය විඥානයේ වේද රූප නිමිති ආස්වාදයෙන් ගැට ගැසුණු බද්ධ වුණු ස්වභාවයක් තියෙනවා. අර ඇහෙන් ගත්ත රූපාරම්මණය ඔස්සේම හිත වැඩ කරන විතරක් නෙවෙයි. ඒ අරමුණේ ආස්වාද සහගතව බැඳී යනවා. අන්න එතන තමයි අපිට වර්ධන තැන. වස මිශ්‍ර කේක් කෑල්ලක් කනකොට මොකද වෙන්නේ? ඒ වසමිතර කේක් කෑල්ල තුල ආස්වාදය ඇති වෙනකොට නැවත නැවත නැවත නැවත කේක් ඇතුළට ගන්න ගතියක් තියෙනවා. හැබැයි පසුව ලොකු දුකක් විඳින්න වෙනවා. වසමිතර කේක් කෑල්ලක් තමන දුන්නට පස්සේ පළවෙනි කට ගන්නකොටම ආහාරයට ගන්නකොටම ලොකු ආස්වාදයක් දැනෙනවා. ඊළඟට මොකද කරන්නේ දෙවෙනි එකත් ඒ විදිහට ගන්නවා. තුන්වෙනි කෑල්ලත් එහෙම ගන්නවා. අන්න තමයි මේ බාහිර යම්කිසි රූපාරම්මණයක් ඔස්සේ හිත වැඩ කරන්න පටන් ගත්තට පස්සේ ඒ ඔස්සේම ඒකම අරමුණු කර කර පැය ගණන් වුණත් හිත වැඩ කරන මට්ටමකට එන්නේ ඒ රූප අරමුණ නිමිත්ත තුළ ඇති වෙන ආශාදේ මේ හිත ගැට ගැහිලා යන නිසා ඊළඟ රූප නිමිති ආස්වාදයෙන් වෙලුනේ වේද රූප නිමිති ආස්වාදයෙන් සංයෝජන වේද ඒ කියන්නේ මේ මේ රූප නිමිත්ත බැඳිලා ආශාද සහගතව වාසය කිරීම තුළ මේක සංසාරේ යන්න හේතන සංයෝජන ධර්මයක් බවට පවා මේකපත් වෙන්න පුළුවන්. ඊළඟ දේශනා කරනවා අන්නේ විදිහට බහැර අරමුණේ රූප ආශාද සහගතව ගැට ගැසුණු ස්වභාවයෙන් ඊළඟට සංයෝජන ඇති වෙන විදිහට හිතක් වැඩ කරනවා නම් අන්න ඒකට කියනවා විඥාණය බාහිර අරමුණු හමුවේ වික්ෂිප්ත වුණා විසිරුණා කියලා. එතකොට දැන් බලන්න පින්න තමන්ගේ ජීවිතේ බිලා ප්‍රතිපත්ති කාමී ජීවිතයකට ආශ කරන තමන් හිතෙන් අහලා බලන්න මේ ලෝකයේ තමන්ට රූප බාහිර රූප අරමුණු ලැබෙනකොට අන්නේ අරමුණු හමුවේ තමන්ට ඒ අරමුණු ඔස්සේම විඥානයේ වැඩ කර කර ඒකම ආස්වාද සහගතව විඳිමින් ඒ ඒ ඒ ඒකේම නැවත නැවත බැඳෙමින් ඒවා සංයෝජන කාමරාගය වගේ ප්‍රබල සංයෝජන ධර්ම මට්ටමකට උපදින විදිහට තමන්ගේ චිත්තසංතානයේ තුල වැඩ කරනවා නම් අන්න ඒකට කියනවා බාහිර අරමුණු තුල විසිරෙන හිතක් තමන්ට තියෙනවා කියලා. එතකොට තමන්ට තියෙන බාහිර අරමුණු හැමේ විසිරෙන හිතක්, වික්ෂිප්ත වෙන හිතක්. ඊළඟට දැන් කෙනෙකුට ඕක ඇහෙන ශබ්ද සම්බන්ධව, කනට ඇහෙන ශබ්ද සම්බන්ධව කන්ට ඇහෙන අපි හිතමු කෙනෙක්ගේ වචන හරි ගීතමය වශයෙන් හරි එහෙම ඇසනේ ශබ්ද හමුවේ යම් කිසි කෙනෙකුට ඒ කොස්සේම ඒක නිමිති ගනිමින් නැවත නැවත යනවනම් ආශාදේ උපදිනවනම් ගැට ගැහෙන ගතියක් තියෙනවනම් ඊළඟට සංයෝජන මට්ටම් වලට යනවනම් එතකොට යා බාහිර ශබ්ද අරමුණු හමුවේ විසිරෙන හිතක් තියෙන කෙනෙක්. ඒ වගේ සමහර සුවඳ ගන්ධයන් දැනෙනකොට සමහර රසයන් දැනෙනකොට සමහර ස්පර්ශ ලැබෙනකොට විතරක් නෙවෙයි මෙතන දේශනා කරනවා යම් කිසි කෙනෙකුට ධර්ම ඒ කියන්නේ අපි හිතමු තමන්ට යම් කිසි මොහොතක කෙනෙක් ගැන ආදරයක් උපදිනවා කියලා ඒක ධර්මයක් නේ හැඟීමක් නේ එතකොට අන්නේ හැඟීම ඔස්සේම මොකද වෙන්නේ හිත අර කරන්න පටන් ගන්නවා ඒකේම නිමිති ගන්නවා ඒකේ නිමිති ගනිමින් ඉස්සරහට යන්න හේතුව ඒක තුළ ලොකු ආශාදයක් තමට තමන්ට තියෙනවා ඊළඟට ඒකට බද්ධ වෙනවා ඒක තුල ඇති වෙන ඒ කාමරාගය තුල සංයෝජන මට්ටමකට යනවා. ඉතින් එතකොට කියන්නේ කොහොමද? බාහිර ධම්මාරම්මන හැමුවේ විසිරුණු හිතක් තියෙනවා කියලා. මේ ලෝකේ ගත්තට පස්සේ දවසක් ගත්තට පස්සේ මේ ලෝකයේ තුල එන කෝටි ගණන් මේ ජීවිතවලට බිල බැලුවොත් ඔන්න ඕක ප්‍රධාන ලක්ෂණයක් විදිහට පෙන්වුම් කරනවා. පිරිසිදු නොදැක කෙනෙකුගේ ලක්ෂණයක් මේ. පංචස්කන්ධ ධර්මාදිය. අධ්‍යාත්මික හෝ බාහිර හෝ පංචස්කන්ධ ධර්ම පිළිසිඳ නොදකපු අයගේ හිත්තල ගතිය තමයි ස්වභාවය තමයි බාහිර රූපාරම්මන, සබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, ස්පර්ශාරම්මන, ධම්මාරම්මන හැමුවේ විසිරෙන ගතිය. ඒක ලොකු වෙහසක්. ඒ කියන්නේ Tamanට පාලනයක් ඇති මානසිකත්වයක්. කොහේ ගිහින් නතර වේද කියලා හිතාගන්න බැරි මානසිකත්වයක්. ඊළඟට මේ ස්වාමීන් වහන්සේ දේශනා කරනවා කෙසේනම් බහැර අරමුණේ විඥාණය අවික්ෂිප්ත ඌයේ නොවිසිරුනේ යයි කියයිද මේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළ මේ කාරණාවට අනුකූලව මේ ස්වාමීන් වහන්සේ දේශනා කරන එහෙනම් බහැර අරමුණේ විඥාණය වික්ෂිප්තුනේ නැහැ කියලා කියන්නේ කොහොමද? යම් කිසි භික්ෂුන් වහන්සේ නමකට ඇහැට රූප පේනෙන්න පුළුවන්. හැබැයි ඒ ඇහැට පේන රූපය දැකලා ඒක ඔස්සේ විඥානය එහෙම නැත්නම් හිත ඒකේ නිමිති අනුව යන්නේ නැත්නම් එකක් පිටිපස්ස එකක් පිටිපස්සේ ඒකම නැවත නැවත නැවත නැවත අරමුණු වෙන මට්ටමකට යන්නේ නැත්නම් හරියට ඒක නිකන් අර අපි හිතමු දැන් යම් කිසි ඔය ෆොටෝකෝපි මැෂින් එකක් එහෙම ගත්තට පස්සේ අපි දෙනවා යම් කිසි ලිපියක් දුන්න කියන්නකෝ ඒ ලිපිය දුන්නට පස්සේ මොකද වෙන්නේ අපි කියනවා මේකේ 80ක් ගහලා දෙන්න කියලා. එතකොට මොකද වෙන්නේ? එකක් පිටිපස්ස එකක් පිටිපස්ස අරක මච්චුනේ ඉන්නේ. අරකේ විදියටම නැවත නැවත නැවත නැවත එනවා ඒ ඒ ෆොටෝකෝපි මැෂින් එකකින් ඒ යම් කිසි දෙයක් මේක කරගැනීමේදී අන්‍ය වගේ දෙයක් තමයි මේ බාහිර රූපයක් ඔස්සේ නැවත නැවත නැවත නැවත නිමිටි ගන්නවා කියන්නේ. අර එකම දැන් ස්ත්‍රී ශරීරය යන ස්ත්‍රී ශරීරයේම සටහන. ආපු ඒ සටහන. ආපු ඒ සටහන. ආපු ඒ සටහන. ඒ වගේ මේ ෆොටෝකෝපි මැෂින් එකකින් වගේ නෙවෙයි. මේක දහ දහස් දසදහස් වාරයක් නැවත නැවත නැවත නැවත කෙනෙකුගේ ජීවිතය තුළ දවසක් ඇතුළත වෙන්න පුළුවන්. අන්න ඒක වෙන්නේ නැත්නම් අන්න එතකොට කියනවා බාහිර මේ ස්වාමිනාස් දේශනා කරන බාහිර අරමුණ හැමුවේ වික්ෂිප්ත වෙන්නේ නැති හිතක් කියලා. ශබ්දාරම්මන ඇසෙනකොට අන්නේ ශබ්දාරම්මන හමුවේ යන ෆොටෝකෝපි මැෂින් එකක වගේ නැවත නැවත නැවත නැවත ඒ අරමුණම ගනිමින් ඒ අරමුණ ගනිමින් ආස්වාද සහගතව වෙලමින් ඉස්සරහට දුවන්නත් නම් කියනවා බාහිර අරමුණු හැමේ වික්ෂිප්ත වෙන්නේ නැති නොවිසුරුණු එකක් කියලා. ගන්ධ රස ස්පර්ශ ආදී කොච්චරුණම් ලැබෙන්න පුළුවන්. නමුත් ඒ වායේ නැවත නැවත නිමිටි ගනිමින් නැවත නැවත ඒ වායේ පිටපත් ගනිමින් වගේ ඒක පස්සේම තණ්හාවෙන් ආශාදයෙන් වෙලී ඉස්සරහට දුවන්නේ නැති ස්වභාවයක්. ඒ වගේ යම් කිසි මොහොතක Tamanට කෙනෙක් ගැන ආදරයක් උපදින්න පුළුවන්. බාහිර කෙනෙක්ගෙන් ආදරයක් ලැබෙනවා වෙන්න පුළුවන්. ලැබෙනවා කියලා දැනෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒක ආහාරයක් කොට ඒකේ නිමිති ගනිමින් ඒ ඒ ඒ දේවල්ම ඒ සිද්ධිම ඒ හැඟීම නැවත නැවත නැවත නැවත අරමුණු කරමින් ඉස්සරහට නොයන මානසිකත්වයකට කියනවා ධම්මාරම්මන හමුවේ නොවිසුරුණු හිතක් කියලා. එවැනි මට්ටමකට යම් කිසි හිතක් පත්වලා ජීවත් වෙනවා කියන්නේ අන්න ඒකට කියනවා සැපෙන් ජීවන ජීවිතයක් කියලා. බාහිර අරමුණු හැමේ වික්ෂිප්ත වෙලා ආශාද සාගතව නිමිති ගනිමින් එකම දේ පිටපත නැවත නැවත නැවත නැවත ගොඩ ගහගෙන යන ගමන තුල මහා මානසික වෙහෙසක් දුකක් තියෙනවා. හැබැයි අන්නේ විදිහට නැවත නැවත පිටපත් ගන්න ගතියක් නැත්නම් අරමුණු හැමුවේ නිමිති ගන්න ගතියක් නැත්නම් ආශාදයෙන් වෙලිය යන ගතියක් නැත්නම් තණ්හා උපාදාන උපදින්න නැත්නම් අන්න එතනම තියෙන මහා නිදහසක්. ඒක කරගන්නයි පින්නත් මේ අපේ ජීවිතේ වැඩිපුරම උත්සාහ ගන්න ඕනේ. ඒ වැනි තත්යකට එන්නේ නැහැ. දැන් ඉන්ද්‍රිය සංවරය කියන එක මුලින්ම අපි ඇති කරගන්නේ ඔය පිටපත් වඩින ගතිය පාලනය කරන්න. දැන් සාමාන්‍යයෙන් මේ හිතේ තියෙනවනේ දැන් ඇහැ ඉදිරියටම හරවගෙන ගියොත් එහෙම එක එක දේවල් අරමුණු වෙනවා. එතකොට මේකේ නැවත නැවත අර එකම දේ නැවත නැවත පිටපත් වෙන්නට ලොකු ඉඩක් ඒක. දැන් යම් කිසි කෙනෙක් කහ පහතර හෙලා ගත්තට පස්සේ අර එහෙම නැවත නැවත පිටපත් ඇතුලාන්තයේ ඇති වෙන්නට හේතු නොවන විදිහේ පරිසරයක් අතර ඇති වෙනවා. දැන් යම් කිසි කෙනෙක් කෙලෙස් උපදින්නට හේතු නැවැනි දැන් උදාහරණයක් ගත්තොත් දැන් ගිහි ජීවිතයක් ගත කරපු යම් කිසි කෙනෙක් පැවිදි ජීවිතයකට යනවා කියන්නේ අන්න ඒ වගේ එකක්. එයාගේ ලොකු ඉන්ද්‍රිය සංවරයකට ඒක උපකාරයක් වෙනවා. ඒ කියන්නේ ගිහි ජීවිතය තුළ නිරන්තරයෙන්ම රැකී ආරක්ෂා කරමින් දූ දරුවෝ ඇසුරු කරමින් රූපවාහිනී ආදී භාවිතා කරමින් සිනමාහල් භාවිතා කරමින් එහෙම විනෝද ගමන් යමින් එතකොට මොකද වෙන්නේ අර එකම පිටපත් නැවත නැවත ගොඩ ගැහෙන්න අරමුණු ලක්ෂ ගණන් ලැබෙනවා පැවිදි ජීවිතයකට ආවට පස්සේ අපි තු අරණ්‍ය වාසයකට ගියා කියලා ඒ අරණ්‍ය වාසය තුල අන්නර පිටපත් ගැහෙන්නට තියෙන ඉඩ ඇහිලා යනවා එතකොට එයාට තියෙන අතීතයේ යන ගොඩ ගැහුණු පිටපත්වලට තියෙන තණ්හා උපාදාන ආදී දුරු කරමින් නැවත වෙනි මට්ටමකටපත් නොවෙන්නට අවශ්‍ය පරිසරය හදාගන්න එක. ඒක ඉන්ද්‍රිය සංවරය හරි වැදගත් වෙන්නේ මේ ඒකනේ කියන්නේ නිමිති අනුනිමිති නොගැනීම තමයි ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. නිමිති අනුනිමිති නොගැනීම. ඉතින් මේ ස්වාමීන් වහන්සේ විතර දේශනා කරනවා යම් කිසි කෙනෙක් එහෙම නිමිති අනුනිමිති නොගන්න මට්ටමකට අරමුණු හමුවේපත් වෙනවා නම් අන්න ඒක බාහිර අරමුණු හමුවේ නොවිසිරෙන හිතක ලක්ෂණයක් අවික්ෂිප්ත උන හිතක ලක්ෂණයක් ඊළඟට දැන් බුදු පියාණන් වහන්සේ දේශනා කළානේ පින්නත්ති දැන් බාහිර අරමුණු හමුවේ අවික්ෂිප්ත වෙන්නේ නැතුව විසිරෙන්නේ නැතුව ඊළඟට ගෝචර ආධ්‍යාත්මේ නොපිහිටියේ කියන්නේ මොකද්ද මේ ගෝචර අධ්‍යාත්මය තුළ පිහිටනවා කියන්නේ ගෝචර අධ්‍යාත්මය තුළ පිහිටනවා කියලා කොතනක හරි කියනවා නම් එතනදී කතා වෙන්නේ චිත්ත සමාධියක් පිළිබඳවමයි. එතකොට මේ කච්චායන මහරහතන් වහන්සේ විග්‍රහ කරනවා පැවැත්නි කතංචාවුසෝ අජ්ජත්තං චිත්තං සංතිත්තන්ති උච්චති. පැවැත්නි මේ ගෝචර අධ්‍යාත්මයේ හිත පිහිටවන පිහිටනවා කියන්නේ මොකද්ද? එතකොට සඳහන් කරනවා ප්‍රථම ධානය. යම් කිසි කෙනෙකුගේ චිත්තසංතානයේ පින්නත්නි කාමයන් කෙරෙහි වෙන්නලා අකුසලයන්ගෙනුත් වෙන් වෙලා මෙයාගේ චිත්තසංතානය තුළ ඒ කාමයන්ගෙන් අකුසලයන්ගෙන් වෙන්වීම තුළ යම්කිසි නිදහස් මානසිකත්වයක් ගොඩ නැගුණා. අර නිමිති අනුනිමිති ආදී ගැනීම් වලින් තොරව ඒ කාමයන්ගෙන් නිදහස් වෙලා ඊළඟට ඒ අකුසලයන්ගෙනුත් නිදහස් වෙලා වාසය කරද්දී මෙයාගේ හිතට විවේකයක් ඇති වෙනවා. අන්න ඒ විවේකයේ තුල මෙයාට ඇති වෙනවා ප්‍රීතියයි සුඛයයි. එතකොට ගෝචර අධ්‍යාත්මය තුළ හිත පිහිටවන පළවෙනි ආකාරය තමයි පින්නත් කියන්නේ යම් කිසි කෙනෙකුට ප්‍රථම ධානයේ ඉපදিলা ප්‍රථම ධානයේ තුල ඔහුට කාමයන්ගෙන් අකුසලයන්ගෙන් නිදහස් වීම තුළ මතුවෙච්ච විවේකයේ නිසා යම් ප්‍රීතිය සුඛයක් උපදිනවද අන්නේ ප්‍රීතිය සුඛය අනුව යන විඥානයක් එයා සකස් වෙනවා දැන් ප්‍රථම ධානයට පත් වුණාට පස්සේ මොකද වෙන්නේ ප්‍රථම ධානයේ තුල තියෙන ප්‍රීතියයි සුඛයයි අනුව යන හිතක් මෙයාට සකස් වෙනවා. ඒක තමයි ගෝචර අධ්‍යාත්මයේ තුල පළවෙනි වශයෙන් හිත පිහිටන ආකාරය. එයා ඒ විතරක් නෙවෙයි. එයා ඒ ප්‍රීතියට සුඛයට අර බාහිර අරමුණ හමුවේ ආශාද සහගතව ඇලී ගලී ගියා වගේ මෙයා මේ අත්දකින පළවෙනි ධානයේ තුල තියෙන ප්‍රීති සුඛය පිළිබඳව මෙයා ආස්වාදනීය විදියට තණ්හා උපාදාන වශයෙන් බැඳී යනවා. ඒකනේ කියන්නේ හරියට නුවණින් කටයුතු නොකළොත් නිර්වාණය ඉලක්ක කරගෙන යන අය සමාධිය තුල හිර වෙන්න පුළුවන්. මොකද ඒ සමාධිය තුල ඇති වෙන ප්‍රථම ඥානය තුල ඇති වෙන ප්‍රීතියට සුඛයට මෙයයි මෙයා ඒකේ ආස්වාදයට ඇලී ගලී ගිහිල්ලා ඒක තුල හිර වෙන්න පුළුවන්. ඉතින් සමාජය තුළ අපිත් එක්ක කතා කරන අය මේ ප්‍රථම ධානය නෙවෙයි එතනින් මෙහා ඉන්න මට්ටම්වලදී පවා හිතේ යම් කිසි ප්‍රභාෂණ මට්ටමක් ඇති වුණාට පස්සේ එතන හිර වෙලා කටයුතු කරන ස්වභාවයක් තියෙනවා. දැන් ළඟදී ඒක තාත්ත කෙනෙක් අපට ඇවිල්ලා සිහිපත් කරනවා භාවනාව තුළදී සිව දෙයියෝ වෙනුණා කියලා. ඉතින් අර අතීතයේ අර අහපුවා දැකපුවා විඳපුවා ඉතින් භාවනාවකට ගියාට පස්සේ නැවත නැවත හිතේ නැගෙන ගියේදී ඉතින් සිව දෙවියෝ කියන්නේ තතීතේ අහපු නමක්නේ. යම්කිසි පොතපතකින් හරි ඒ දර්ශන දකින්නත් ඇතිනේ. ඉතින් භාවනාවකට ගියාට පස්සේ මොකද වෙන්නේ සමහර අයට ඒක ඉතින් නොදන්න කමඩ වෙන දෙයක්. ඔය අතීතයේ ඇතුළට දාගත්ත දේවල් වල පිටපත් ඇතුලෙන් නැగి නැగి යනකොට ඉතින් මේ හිතට ආස්වාදයේ උපදින ඔය දේව ලෝකවලට දෙවියන්ට එහෙම ආශ කරන කෙනෙක් නම් එවැනි දේවල් මතක් වුණොත් මෙයා හිතනවා මේ මඩ මේ සිව දෙවියෝ පේනවා කියලා. ඇත්තටම වෙන සිව්දෙවියෝ පේන එක නෙවෙයි අතීතයේ අර ඇතුළට දාගත් එකක් ඒ සිව්දෙවියන් සම්බන්ධ සංකල්පයක් ඇතුළට දාගෙන ඒක භාවනා කරද්දී හිතේ නැగి නැగి එනවා අර ෆොටෝකෝප් මැෂින් එකේ කර පිටපත් වෙනවා වගේ ඉතින් ඒක තේරුම් ගන්න බැරුව සිව්දෙවියෝ දැක්කා කියලා හරිම ලාමක ආශාදයකටපත් වෙනවා ඉතින් ඒ වගේ මේ ප්‍රථම ධානාදී මට්ටම් වලට මෙහාදී මෙහා අපි අත්දගෙන යම් යම් මානසික සුවතාවල සමහර අය එහෙම එක එක කතා කියනවා. එක එක මේ ලාමක මානසික ලෝකවල ඉතිර වෙලා ඉලක්කය අමතක කරලා අපේ ඉලක්කය ජීව දෙවිය දකින්නකවත් ආලෝක දකින්නකවත් නෙවෙයි අපේ ඉලක්කය සසර දුකෙන් නිදහස් වීම. ඕක අපිට පේන්නේ පින්න ඇති යම් කිසි කෙනෙක් අපි හිතමු දැන් මාතරේ ඉඳලා අනුරාධපුරයට යනවා කියලා. මේ අනුරාධපුරයේ බෝධින්වහන්සේ බෝධිරාජා ජයශ්‍රී මහ බෝධින්වහන්සේ වන්දනාමාන කරන්න යන කෙනෙක්. දැන් ජයසිරි බා බෝධි රාජානම් වහන්සේ වන්දනා කරන වාහනේ මෙයා පදවගෙන යද්දී අපි හිතමු අතරමඟ ලස්සන ගඟක් දැක්ක කියලා. මෙයා ඔන්න එතන නතර වෙනවා. ඒක විඳින විඳින්නවා. එතකොට අර තමන්ගේ අර අරමුණට යන්න තියෙන අවස්ථාව මගේ හැරෙනවා. මෙයාගේ ගමන තුළ ප්‍රමාදී වෙනවා. ඊළඟට තව ටික දුරක් යද්දී මෙයා දකිනවා ඊළඟ සොඳුරු පරිසරයක්. ඉතින් එයා එතනත් වාහනේ නවත්තනවා. ඒක විඳ විඳින්නවා. අන්න ඒ වගේ තමයි මේ ලෝකයේ තුල බණ භාවනා කරන හැම කෙනෙම නෙවෙයි නමුත් බහුතරයක් මොනවා හරි අර භාවනා තුළ ඉස්සරහට යදී මොකක් හරි එහෙක හිර වෙලා ඒකේව වාසය කරනවා. ඒ මොකද්ද? ඇයි එහෙම? ඒ මොකද්ද පෙනුනේ? සමහර අයට ඔය මියගේ ආච්චි පේනවා, සීයා පේනවා, අම්මාව කියනවා, තාත්තාව කියනවා. එහෙමත් කියලා කියනවා. දැන් ඒක මේ උපාසක මහත්තයෙක් කියනවා. මේ අතාත්ත මැරිලා මෙහෙම කාලයක් ගියා. භාවනා කරද්දී තාත්තාවනේ මේ භාවනාව තුළට භාවනා කරන අතරේ ඉතින් අපි අහුව කොහොමද ඒ තාත්තාවේ ඒ හිතපු විදියටම කිව්වා එතකොට අපි අහුවා දැන් තාත්තා මිය ගිහිල්ලා නැවතත් ඉපදෙලා ඉන්නේ ඒ විදියටමද කියලා දැන් තාත්තා භාවනා තුළදී ආවලු එතකොට අපි අහුවා කොහොමද ආවේ ඒ හිතපු විදියට දැන් මේ මනුස්ස ලෝකේ ජීවත් වෙලා හිටියානේ අන්නේ හිතපු ස්වરૂපයෙන්මලු ආවේ. එතකොට අපි ඇහුවා දැන් එතකොට ඒ තාත්තා මැරිලා ගිහිල්ලා ආපහු ඉපදෙලින්නේ ඒ ඒ ඒ පිටපතෙන්මද? ඒ ස්වභාවයෙන්මද? එතනින්ම තේරෙනවලු පින්නද මේක මුලාවක් කියලා? දැන් මේ තාත්තා මිය ගිහලා මනුෂ්‍ය ලෝකෙක ඉපදුනා නම් අවුරුදු කීපයක මේ ළමයෙක් නැත්නම් අවුරුදු කීපයක් ගියපු තරුණයෙක්. දැන් පේන්නේ කොහොමද? අර හිතපු විදිහට. මේ කියන්නේ අතීතයේ අර තාත්තා දැකලා තාත්තා සුරු කරලා ඒව හේතු වෙලා තමයි මේ භාවනා කරද්දී ඒ අසුරු කරපු දේවල් හිතේ නැగి නැగి එන්නේ. අපි તો දෙවි කෙනෙක් වුණා නේද? දෙවි දේව රූප දේව ස්වභාවයෙන් එන්න එපායි. දැන් කලිතමයි කමීසෙන් ඇඳපු තාත්තයි ගතියෙන් මෙන්න බෑනේ එහෙනම් භාවනාව ඇතුළට. දෙවි කෙනෙක්ගේ ස්වරූපයෙන් එන්න එපායි. දෙවි කෙනෙක් වුණා නම් බ්‍රහ්මෙක් වුණා නම් බ්‍රහ්ම ස්වරූපයෙන් එන්න එපායි. මිනිසෙක් වුණා නම් මේනට අවුරුදු 5යි නම් ඒ පහේ ගති ස්වභාවයෙන් එන්න එපායි. ඒ නිසා අපි මේ සිහිපත් කරන්නේ අපිත් එක්ක එහෙම ඔය වැඩසටහන් වලදී සහ සමහර දහම් සාකච්ඡාවලදී එහෙම පින්නතුන් සමහර වෙලාවට එහෙම කියලා තියෙනවා. මරණ තාත භාවනාවදී ආවා, මරණ සීය භාවනාවදී ආවා, මරණ දරුවා ආවා මේ ඔක්කොම අතීතයේ ඇතුළට දාගත්ත දේවල්මයි එන්නේ. ඒවා අදාළව නැහැ. අදාළම නැහැ අපි මාතරින්දලා වන්දනාවට යනවනම් ජයසිරිමා බෝධින් වහන්සේ ළඟට ඉතින් කෙලින්ම යනවා මිසක් වටේ පිටේ පහුවෙන ගස්ද ගල්ද ගෙවල් දොරවල්ද ලයිට් කණුද ගංගා ඇලදොලද අපට අදාළම නැහැ. අපි යන්න ඕන ගමන කෙලින්ම. අන්න ඒ වගේ මේ සමාධිය තුල සමහර අය හිර වෙනවා. මෙතනදී සඳහන් කරන්නේ ප්‍රථම ධානය තුල සමහර අය හිර වෙනවා. ඒ ප්‍රීතිය සුඛය අනුවම යන විඥාණයත් එක්ක මෙයා ඒකට ආස්වාද සාගත ඇලෙනවා. එතකොට ගෝචර අධ්‍යාත්මය තුල මෙයා පිහිටන්න පළවෙනි කාරණාව මේක. දෙවෙනි කාරණාව සඳහන් කරනවා පින්නත් යම් කිසි කෙනෙක් දෙවෙනි කාරණාවසෙන් සඳහන් කරන පින්නත් යම් කිසි කෙනෙකුට ද්විතීය ධානය තුළදී පළවෙනි ධානයේ තුලදී සිද්ධ වෙන්නේ අර නිමිති අනුනිමිති නොගැනීම තුල කාමයන්ගෙන් වෙන්වීම තුල අකුසලයන්ගෙන් වෙන්වීම තුල ඇතිවෙන මානසික නිදහස හේතු වෙලා උපදින ප්‍රීතියක් සුඛයක් ඔස්සේ යෑමනේ දෙවෙනි ධානයේදී වෙන්නේ ප්‍රථම ඥානයේ තුලම වාසය කිරීම තුල ඒ සමාධිය තුලම වාසය කිරීම තුල මෙයා දෙවෙනි ඥානෙටපත් වෙද්දි මෙයාට උපදිනවා ඒත් ප්‍රීතිය සුඛයයි. හැබැයි ඒක සමාධියෙන්ම උපදින ප්‍රීතිය සුඛයක්. ඒ දෙක වෙන් කරලා අඳුන ගන්න ඕන. ප්‍රථම ඥානයේ තුලදී වෙන්නේ කාමයන්ගෙන් සහ අකුසලයන්ගෙන් වෙන්වීම තුල හිතට එන විවේකයෙන් දා උපදින ප්‍රීතියක් සුඛයක්. ඒක නිසා කියන විවේකජන් ප්‍රීති සුඛං. ඒ ධානය තුල ඉන්න කෙනාට දෙවෙනි ධානයටපත් වෙනවා කියන්නේ ප්‍රථම ධාන සමාධිය තුලම වාසය කිරීම තුල යාට දෙති ධානය තුල ප්‍රීති සුඛ උපදිනවා. ඒකට කියනවා සමාධිජම් ප්‍රීති සුඛං කියලා. පළවෙනි ධානයේදී විවේකයේ නිසා උපදින ප්‍රීතිය සුඛය. දෙවෙනි එකේදී විවේකයේ තුල සමාධිගතව වාසය කිරීම තුළ උපදින ප්‍රීතිය සුඛයක් තමයි දෙති අධ්‍යානයේදී. එතකොට මොකද වෙන්නේ? මෙන්න මෙයාගේ චිත්තසංතානය ඒ සමාධියෙන් උපන් ප්‍රීතිය සුඛය අනු යන හිතක් බරපත් වෙනවා. ඒකේ ආශාදයට මෙයා අහු වෙනවා. ඒකේ ආශාදයට මෙයා තණ්හා උපාදාන වශයෙන් බැඳී යනවා. තුන්වෙනි අවස්ථාවේදී වෙන්නේ තුන්වෙනි ධානයටපත් තුන සමහර අය එතනදී සිද්ධ වෙන්නේ තුන්වෙනි ධානයේදී ප්‍රීතියත් පහවෙල ගිහිල්ලා සිහිය සහිත නුවණ සහිත සැපය සහිත අවස්ථාවන්නේ තුන්වෙනි ධානය. මෙයා තුන්වෙනි ධානයේදී අනේ සැපය අනුව යන විඥානයකින් වාසය කරනවා. ඒකේ ආස්වාද සාගත වැළෙනවා. ඊළඟට හතරවෙනි ධානයේදී මොකද වෙන්නේ? හතරවෙනි ධානයේදී සුඛ වේදනා දුක් වේදනා සියල්ලම ප්‍රහාණය වෙලා සෝමනස දෝමනස ප්‍රහාණය වෙලා යම් අදුක්කම සුඛ උපේක්ෂාවක් උපදිනවනම් අන්නේ අදුක්කම සුඛ උපේක්ෂාව අනුව යන විඥානයක් හිතක් මෙයාට සකස් වෙනවා ඒකේ ආශාදයට මෙයා ඇලී ගලී වාසය කරනවා ගමනක් යන කෙනෙක් අර අතරමඟ එක එක දේවල් ඒ කියන්නේ ගංගාවල් දැකලා නතර වෙලා එතන විඳ විඳ ඉන්නවා. ඊළඟට ලස්සන වනාන්තරයක් දැකලා එතන විඳ විඳ ඉන්නවා. අන්න ඒ වගේ මේ අරිහත්ත්වේ කරාන ශ්‍රාවකයෝ ප්‍රථම ධානය අත්දකිනවා. හැබැයි ඒ ප්‍රථම ධානයේ පීති සුඛය ඔස්සේම යන විඥාණයෙන් ආශාද සහගතව පිරවල ඉන්නවා. දෙවෙනි ධානයේ තුල ඇති වෙන සමාධිය තුළ උපදින ප්‍රීති සුඛය ආදී විඳින්මින් එතන ආශාසගතව, සංහෝපාදාන සහගතව ඉවරලින්නවා. ඊළඟට ඒ විදිහට තුන්වෙනි ධානයේ හතරවෙනි ධානයේදී මෙන්න මේ විදිහට ඒ ඒ විශේෂ සමාධිවල අත්දකින විශේෂ මනෝභාවයන් පිළිබඳව නැවත නැවත හිත වැඩ කරමින් ආස්වාද සහගතව වාසය කිරීමට කියනවා ගෝචර අධ්‍යාත්මයේ හිත පිහිටා වාසය කිරීම කියලා. එතකොට බුදු පියාණන් වහන්සේ දැන් දේශනා කළේ ගෝචර අධ්‍යාත්මයේ නොපිහිටියේ නතර වෙන්නේ නැත්නම් මොකද වෙන්න ඕන? මෙන්න මෙයා ඒ ප්‍රථම ධානයේ තුල තියෙන ප්‍රීති සුඛාදීයේ ආශාදී දුර වෙන විදියට අනිත්‍ය ආදී වශයෙන් දකින්න ඕනේ. ප්‍රථම ධානය තුල යම්කිසි ප්‍රීතිය සුඛයක් උපදිනවා මෙයා ඒව දකින්න ඕනේ විදර්ශනාවෙන් අනිත්‍ය වශයෙන්. එතකොට එයාට කලකිරීම කියලා එතනින් බැහැර වෙලා යනවා. ඊළඟ දෙති අධ්‍යානය තුළ යම් සමාධියක් තුළ උපදින නම් ප්‍රීතිය සුඛයක් මෙයා ඒකේ තනිත්‍යාදී වශයෙන් ඇත්තතතු මතු කර ගන්නවා. එතකොට එතනින් මෙයා ඉස්සරහට යනවා. ඊළඟට තපි අධ්‍යානයේ තුල යම් කිසි සුඛයක් ඇති වෙනවනම් අන්න ඒකේ අනිත්‍ය ආදී දකිද්දී මෙයා ඒකොස්සේ හිත වැඩ කරන එක නතර වෙනවා. දැන් උදාහරණයක් ගත්තා දැන් ස්ත්‍රියක් ගැන අපි හිතුව පින්නත් ආසාවක් තියෙනවා කියලා. ඒ ස්ත්‍රියගේම රූපේ නැවත නැවත නැවත නැවත අපි කතා කළ විදිහේ පිටපත් වෙනවා වගේ නැවත නැවත ඒකම අරමුණු කර කර කෙනෙක් වාසය කරනවා කියලා. ඒ අසුබ සංඥා වැඩුවොත් මොකද වෙන්නේ? අන්න එහෙම අරමුණු කෙරෙන ගතිය නතර වෙනවා. එයාට එතනින් එහාට තියෙන යහපත් දෙයකට හිත යොමු කරගන්න පුළුවන්. අරකින් හිත ගැළවිලා නිසා. අන්න වගේ ප්‍රථම ධානයේ ප්‍රීතියට සුඛයට ආශාද සහගත උපාදාන සහගත ඇලී ගලී ඒ ඔස්සේම හිත වැඩ කරන කෙනා ඒකේ අනිත්‍ය දකිද්දි මොකද වෙන්නේ ඒකෙන් නිදහස් වෙනවා. ඉතින් එහාට තියෙන දෙයක් ගැන මෙයාගේ අදහස මනස වැඩ කරන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන මේ ධානා හතරේම සැබෑ සතු දකිමින් ඒ වායේ නොඇලී ආශාද විඳින මට්ටමින් ගැලවිලා ඉස්සරහට යනවා නම් කියනවා ගෝචර අධ්‍යාත්මයේ පිහිටල නැහැ කියලා ඒ හිත. ඊළඟ අවසාන වශයෙන් පින්නත්ති සඳහන් කරන මේ මහා කච්චන ස්වාමීන් වහන්සේ යම් කිසි කෙනෙක් මේ විදිහට බලන්න අපි ආපු කටිය මතක් කරන්න දැන් පළවෙනි එක කතා කරේ බාහිර අරමුණු ඔස්සේ විඥාණය වැඩ කිරීම සම්බන්ධව. දැන් බාහිර අරමුණු ඔස්සේ විඥාණය නැත්තන් හිත රූප නිමිති ගනිමින් ආශාද විඳිමින් මේ මිශ්‍රාට යනවා නම් බාහිර අරමුණු හැමේ විසිරුණු හිතක්. ඊළඟට දෙවනුව කතා කළා බාහිර අරමුණු හැමේ විසිරුණු නැති හිත කියන්නේ ඒ විදිහට රූප නිමිති නොගනිමින් හිත වැඩ කරන මානසික මනෝ ස්වභාවයක්. තුන්වෙනි අවස්ථාවේදී අපි කතා කළේ බාහිර පැත්ත ගැන නෙවෙයි අධ්‍යාත්මික පැත්ත. තමන්ගේ පැත්ත. ඒ තමන්ගේ පැත්ත තමන්ගේ චිත්තඅභ්‍යන්තරේ ධාන හතරක් යම් කිසි කෙනෙකුට ඇති වෙලා ඒ ධාන වල ඇලි ගලි වාසය කරනවා නම් කියන ගෝචර අධ්‍යාත්මයේ හිත පිහිටගෙන වාසය කරනවා කියලා. හැබැයි යම් කිසි කෙනෙක් ඒ ධාන වලටත් ඇලෙන්නේ නැතුව ඉදිරියට යනවා නම් කියන ගෝචර අධ්‍යාත්මයේ හිත පිහිටලා නැතුව වාසය කරනවා කියලා. එතකොට එළියෙත් ගැට නැති ඇතුළෙත් ගැට නැති සත්‍යයක්. ඊළඟ අවසාන වශයෙන් සඳහන් කරනවා අවසාන වශයෙන් සිහිපත් කරනවා ඇවැත්නි මේ බාහිර අරමුණු වලින් හිත බෙහෙරගෙන අධ්‍යාත්මික සමාධිය ස්වභාවයන්ගෙන් හිත බෙහෙරගෙන ඉන්න මෙයා කොහොමද සියලුම ක්ලේශයන්ගෙන් සියලුම උපාදානයන්ගෙන් ස්කන්ධ ධර්මාදී අරමුණු කරගෙන තියෙන සියලුම ක්ලේශයන් උපාදානයන්ගෙන් නිදහස් වෙන්නේ. එතනදී සඳහන් කරනවා පංච උපාදානස්කන්ධයේ අනාත්ම ලක්ෂණය මතු කර ගැනීම කියලා. අර බාහිර අරමුණු වලින් ගැලවුණත් අධ්‍යාත්මික ධානාදියට උපාදාන වෙන්නේ නැතුව ඉස්සරහට ගියත් මෙයාට තව කලියුත්තක් තියෙනවා. සමස්ත පංච උපාදානස්කන්ධයේම අනාත්මය මතු කර ගන්න ඕනේ. මොකද බාහිර අරමුණු හමුවේ විසිරෙන්නේ නැති මානසික මට්ටම ඇති කරගත්තත් අධ්‍යාත්මික ධානාදී අනිත්‍ය ආදී දකිමින් ඒ වාට නොවැළෙන මානසික මට්ටමක් ඇති කරගත්තත් මේ හැම දෙයක්ම සිදු කරන්නේ මම කියන සංකල්පය තියෙන්න පුළුවන්. ආත්මීය හැඟීම තියෙන්න පුළුවන්. මේ බාහිර අරමුණු හැමේ විසිරෙන ස්වභාවයෙන් හිත බේරගත්තේ මම. අධ්‍යාත්මික ධාන වලට නොඇලුණු මානසික මට්ටම ඇති කරගත්තේ මම. මම තමයි මේ ඔක්කොම කරගත්තේ කියන ආත්මීය සංකල්පය පංචස්කන්ධය ඇසුරු කරගෙනම තියෙන්න පුළුවන්. එතකොට අන්න ඒක දුරු කරන්න අනාත්ම සංඥාව පුරුදු කරන්න ඕනේ. ඉතින් ඊට වඩා දේශනා කරන්න අපිට වෙලාව නැහැ. ඉතින් මේ විදිහට පංචපාදානස්කන්ධයේ හේතුඵල ධහම ආත්මත්වයෙන් තොර බව ප්‍රකට කර ගැනීමට කියනවා සියල්ල පිළිසිත දැකීම කියලා. ඉතින් එතනින් තමයි එයාගේ දුකෙනුත්තර සැපනුත්තර නිර්වාණ ධර්මයේ සාක්ෂාත් වීම කියන එක පංචස්කන්ධ ධර්මයෙන් නිදහස් වීම කියන එක සිද්ධ වෙන්නේ හැම දිනාටම එවන් උතුම් මනෝභාවයකට යෑමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව අවසන් කරනවා තෙරුවන් සරණයි ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං